අවසරයි ගරුකටයුතු ස්වාමීන් වහන්සේ අපි නිසන්වනේ පැවැත්වෙන භාවනා වැඩමුළු වලින් 87 වෙනි භාවනා වැඩමුළුවට සම්ප්‍රදාන කූල ආරම්භයක් ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඇත්තට මේ වෙනකොට නිසන්න මනේ පැත්තෙන් බලනකොට මේ භාවනාවට පැමිණ යත්තන්ට කාරණා තුනකින් සත්කාරය වෙලා තියෙනවා.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 ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා සතිವಾರය ආරම්භ කරා. අවසරයි පෙරවන්දුනේ. කලමිත්‍රණම වංශ මම ද්වේෂ චරිතයක්මි. මට සියලු දෙනා පිළිබඳ ඉක්මනින් කිපෙමි. ඉරිසන් සතුන්ට පවා ඊට ආදරයෙන් සැලකෙන මට මිනිසුන්ටද ඊට ආදරයෙන් සැලකුවද මෙම කිපීම මහා වදයකි. මෙම නිසා මෛත්‍රී භාවනාව වඩන්නෙමි. නමුත් ඔබ වහන්සේගේ කමඨාන ආනාපානය හා සක්මන නිසා මෙසේ මෛත්‍රිය වැඩිම නුසුදුසුද? එසේ නමුත් මාගේ ද්වේෂ සාගත බව ඊතා ඉක්මනින් දුරු කර නොගෙන නොගතහොත් බොහෝ භයානක තත්ත්වයන්ට ඇති හැකියයි මට හැඟේ. ඔබ වහන්සේගේ උපදේශ පතමි. ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා. ඉතින් මේකදී අපි ප්‍රායෝගිකව විසඳනකොට බලන්න ඕනේ දැන් Taman ඒ දැනට පාවිච්චි කරන යම්ම බයින්ත්‍රි භාවනා ක්‍රමයක් නිසා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 මම නැවතත් කියනවා වම තිනකොට වමේ අස්ති චලන තින කියලා දාන්න. එයා කමටන් අහපු නිසා බැලිය යුතු දේ දන්න නිසා දන්න දකුණෙත් බලන්න ඕන නම් මේක තමයි කියලා දන්නව. නමුත් බැලුවට පේන්නේ නැහැ. නමුත් පේන්නේ නැති බව දන්නවා. ඒ කියන්නේ දෙකම දන්නවා. මෙහෙම දිගට යනවා. හැබැයි මෙතෙන්දී එක පොඩි මොකද්ද කියන්නේ අපි අරසව සඳහන් හැම වෙලාවෙම තබන තමන වමේදී දැනෙන ටික මල් මාලයකට මල් ලැබුණා නම් ඒක දිගට යායට දැනන බවට වග බලා ගන්න දකුණ නොදැනෙන බව දන්න බව දැනගෙන යන්න. ඒකවල දෙකම දැන්නා දැක්කත්තා වෙනවා. නොබෝ කලකින් මේ විදියට නිසි අවධානය නිසි මානසිකාර්ය ඇතුව වැඩ කරනකොට ධර්මයෙන් මේකට උත්තර ලැබෙනවා. ඒ නිසා තබන තමන වම දැනෙන බවට අත නුගිලි ගිලිහෙන්නේ නැති බවට වග බලාගෙන ඉදිරියට යන්න එතකොට Tamanටම ඉදිරි අභිවෘද්ධිය ඉදිරිය දියුණුව පේන්න පටන් අරගන්නවා. පූජනීය ස්වාමින් වහන්සේ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 මාසා මාර්ග මාසා මාර්ගයේ හරි මා යන මාර්ගයේ හරි බවත් ඒ තවදුරටත් දියුණු පවුණු කරගන්න යන උපදෙස් ලැබෙමි. මේ බලාපොරොත්තු වේ යුතු මට්ටමේ දියුණුවක්ද? තුන්වෙනි ප්‍රශ්නය නිවසේ සිටම අධිශීල පවා ආරක්ෂා කරගන්න උත්සාහ දරා මට වේලාවකට කිසිම දෙයක් කෙරෙහි කැමැත්තක් නැති වී යයි.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 ඒ වගේ තමයි ඕනම දෙයකට අපි මගේ එකට නෙමෙයි අපේ දෙයකට මගේ අපේ ජාතියේ අනන්‍යතාවය මගේ පවුලේ කීර්ති නාම අපේ කොම්පැනියේ කීර්ති නාමේ වගේ දෙයකට කවුරු හරි කෙනවනවා දැක්කොත් Tamanට පිහින් යන්නට වැඩිය කේන්තියක්. ඒ භවතණ්ණා විභවතණ්ණාට මාරු වෙන තැන ඉතින් ඒ පුදුලා හිතන එක සාධාරණ දෙයක් කියලා. ඒ මනුස්සයා දන්නේ යගේ වැරද්ද තියෙන්නේ මේ තණ්හාවේ කියලා. ඒ ස්ථානෙට එන ආයතනයට තියෙන තණ්හා වැඩි වෙන තරමට කේන්ති යනවා. ඉතින් ඒ නිසා ඉස්සෙල්ලම කරන්න කියනවා තමන්ගේ සෙනේ ආත්මයේ තියෙන සෙනෙහස අඩු කරගන්නයි කියනවා. තමන්ගේ ඉදරම් පිනවීමට අඩු කරනකොට ඉබේම අනිත් අය කෙරෙහි තියෙන ඒ අනිත් අයට සැප ලබා දීමට අනිත් අයට කීර්ති නාම ලබා දීම කියන එක පිස්සුවක් බව තමන්ගේකවත් තමන්ට සපයා ගන්න බැරි බව තේරෙනකොට ඒව පිළිබඳව තියෙන දැඩි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 ඒ මේ Taman සුද්ධවන්තෙක් වෙනකොට වෙන්න හදනකොට කරන වැඩේ. ඒක මේ සතිය දිනුනේ ලකුණක්. හැබැයි හතරම සමාජයට නරක දේවල්. නුරුස්නා ගතිය, Taman විවේචන, අනුන්ගේ දොස් දකින්න ගතිය, පිළිවෙලකට වැඩක් වෙන්නේ නැහැ වගේ කියලා තේරෙන්න පටන් ගන්නවා. එතකොට තේරුම් ගන්න මේ සතිය ඇතුළු වුණාට පස්සේ ඉස්සර මේවට අපි අතපය විසිකිරුව බැනගත්ත ගහගත්ත එතන විසඳෙනවා. දැන් විසඳෙන්නේ නැහැ. දැන් සතියෙන් දකිනකොට මෙවුව නිකන් තුවාලේ වණමුකේ පෑදුවාගේ එන්න පටන් ගන්නවා. ඉතින් අපි සාකච්ඡා කරලා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 නුරුස්නා ගති පහන පොඩ්ඩ අනිතරක වැඩි පේනවා. ඒ නිසා මහත්ය පුළුවන් තරම් මගේ මේ එකම දේ මට සල්ලිත් එපා 49 වෙනකන් පරිසම් වෙන්න කිව්වා. චර්මස බොහොම සන්තෝෂෙන් අත අකුල නැගම කළා 49න් පස්සේ ඒත් ඒ වගේ තමයි හැබැයි ඒතකොට පුරුදු වෙනවා කිව්වා. ඊළඟට ඉති කේන්ති කියලා වැඩක් නැහැ නේ කොහොද කේන්ති කියලා අනික් මිනිස්සු හැදෙන්නේ නැහැ නේද 49 වෙනකම් පරිසම් වුණොත් 50 වෙනකොට නම් තේරෙනවා ලෝකේ කියන්නේ කක්ක ගොඩක්. හරිද සමේනම් පරිසං උන් නැත්තම් බෙක්ක දීසිනසා ගන්නවා ඒක අල්ලපු ගෙදෙමිය මරනවා. ඒක තමයි ජීවිතය කියන්නේ. බුදුරජාණන්සේ කිව්වා අවුරුදු ඥාන දශකේ පහළ වෙන්නේ බල දශකයට පස්සේ 40 පෙන්නට පස්සේ තමයි ඥාන දශකේ පහළනේ එතකම් පරිසංවයන් ඊට පස්සේ කාට කියන්නද මේවා අපි ජීවිතය කියන්නේ මේ වගේ වයර් මාරු වෙච්ච තැනක්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 ඔය එකෙකුට ඔක්කොම කාටවත් උදව් කරන්න පුළුවන් જાතියක් නෑ. ඒක හොඳට මතක තියාගන්න. අපි අපි විසින් කතා කරලා කියනවා මේ ලෝකේ හැටි ඔහොමයි. පපුව වතුට්ටියක් ගන්න ඉවසපන් පපුව කියලා ඉන්න එකයි තියෙන්නේ. මුවින් නොබැන ඉන්න අතර නිත්‍යපතා භාවනාව. අර ඊයට වෙලාවට පරියන්ක සක්න කරනකොට ඉබේම ප්‍රශ්න වලට උත්තර ලැබෙනවා. ලැබෙන්නේ භවතණ්ණා විභවතණ්ණා මාරු වෙන තැන දැනගැනීමෙන්. වැඩිසෙනේ දබරටයි කියන එක දැනගැනීමෙන් කියන එකයි මූල ධර්මය. ඒ නිසා මේක අලුත් දෙයක් නෙවෙයි. මේ තියේදිත් ස්ථිර අධිෂ්ඨානකතුව නියත කාලසටහනට වැඩ කරන්න Tamanට තේරෙන්න පටන් අරගන්නේ ලොකු හයියක් එනවා කියලා ධර්මයෙන්. ස්වාමින් වහන්සේ භාවනාවට ඉඳගත් විට විනාඩි දෙක තුනක් යන විට හුස්ම රැල්ල බලන කල පපුව මැද මහා විශාල කම්පනයක් සිදෙනේ. ඒ හරියට බැලුම් බෝලයක් වායුවෙන් වේගෙන් පුරවන විට වැනිය. නැතහොත් ගානානයක් උඩට ගන්න අවස්ථාවක් ලෙස දැනේ. නමුත් විනාඩි 10ක් 15කින් මහා නිස්කලංක භාවයකටපත් වේ. ටික වේලාවකින් ඒ නැති වී යයි. අරු ස්වාමින් වහන්සේ මෙම අත්දැකීම කුවක්දයි පැහැදිලි කර දෙනසේක්වා. ඔය එතකොට මේකෙන් අර තමන්ට සාන්තියක් පිටිච්ච ගතියක් දැනෙන්නේ අර පපුවේ කම්පනයක් දැනන වෙලාවේදීද නැත්නම් ඉරිස්ලා ආනාපානය දැනන වෙලාවේදීද එනත් එක සංසිඳිලා නිවිච්ච වෙලාවේදීද තමන්ට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 මට පඩයන්කේ පෑ දෙකක් හොද සතෙන් සත්‍ය පවතමින් සිටිය හැක. මෙයට ඊට විශාල සුවයක් දැනේ. ශරීර වේදනා ඇතිවෝද ආනාපානයේ ඇති මානසික සුවයට තෘෂ්ණාවෙන් මම ශරීර වේදනාද ඉවසා සිටිමි. සතියෙන් සක්මන් කළද පරයන්කේදී ලැබෙන මානසික සුවයට ලොල් වීම නිසා හැකි සෑම විටම පරයන්කේ සිටීමට කැමැත් වෙමි. මෙය අධික තෘෂ්ණාවක්ද?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 නමුත් මම නිදර්ශනයක් කියන්නම්. සිද්ධාර්ථ කුමාරයා වප්මගුල් දවසේ ওই වගේ විශාල සුඛයකටපත් වුණා. තමගස් උඩ ආකාශෙ ගිහිල්ලා හිටියේ කිරිමෑණියෝරයල බලන කුමාරයා නැහැ. ඒගොල්ල මේ රජ්ජුරෝ සීසානෝ බලන් ආසාවට එළියට ගිහිල්ලා බලන කුමාරයා නැහැ. බලන දඹගහ උඩ. නමුත් අවුරුදු 29 ගිහි ගියත් ඇහැරලා ගිහින් අවුරුදු 35 වෙනකන් අර දුෂ්කරවත පුරණ කාලේ විශේෂයෙන්ම දුෂ්කර ක්‍රියා කරන කාලේ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 ඔය කේමින්ද සාංශ ලියු පොතක තියෙනවා තේරුණාලු මං අර ධානා සුඛයට බීතිකාවක් මයි ළඟ තියලා තිබෙනවා. ඒක සැප වැඩි නිසා. ඒක නිසා මගේ හිත ඒකට දැන් මෙයාට ඇතුලේ තියෙන ආසාවක් ඒ ආසාවට බයක් ඇතිලා තිනවා. ඒ දෙකම තියෙද්දි මධ්‍ය ප්‍රතිපදාව වෙන්නේ ආසාවක් තියෙන ආසාවක් තියෙන බව දැනගන්න බයක් තියෙනවා නම් බය තියෙන බව දැනගන්න එතකොට ඒකේ විස නැහැ. ඒකේ විස කපන්න පුළුවන්.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 මම ඒ වුණාට කාලසටහන විදිහට මම මේ පැය සක්මන් කරනවා මේ සැය පරියන්ක කරනවා කියලා කාලසටහන ඉදිරිපත් වෙන්න ඉදිරිපත් වෙලා පරියන්කේදී සමාධිය වඩන අතර සක්මනේදී වීර්ය වැඩෙන්න අරින්න. ওই දෙක සමබර වෙන්න ඕනේ සතියට කෙලින් හිටින්. අධික සමාධිය වුණොත් වීර්ය අඩු අධික වීර්ය වුණොත් සමාධිය අඩු වෙනවා. එතකොට ඉන්ද්‍රිය ප්‍රමත්ත ප්‍රතිපාදනතා එහෙම නැත්නම් තදුපක විරි වාහනතා කියලා අවශ්‍ය කරන වීර්ය මදි වුණොත්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 තෘෂ්ණාවක් දෝ කියලා දැන ගැනීම හොඳයි. ඒ විදිහට නතර වෙන්නේ නැතුව තක්මන පරියන්කය සම්බර කිරීමට කාලසටහන අනුමත අනුගමනය කිරීමට යටහත් කටයුතු කරන්න. එතකොට වීඩිය වැඩි වුණකොට ওই සමාධිය තවත් මොකක්ද කියන්නේ කාර්යක්ෂම වෙන්න ඉඩ තියෙනවා. කර්මන්‍ය වෙන්න ඉඩ තියෙනවා. ස්වාමිනී දූතාංග 13ක් ඇති බවත් එම දූතාංග සමාදන් විය යුත්තේ තමාට ඇති චරිත අඩපාඩු සලකා ඒ අනුව බවත් වහන්සේ පෙර සඳහන් කර ඇති නමුත් මට ඇති චරිත අඩපාඩු බොහෝ නමුත් ඒවා ස්පෙસિෆිකල් ස්පෙસિෆිකලි කවරේද යන්න මම නොදැනෙමි. අප කෙරේ අනුකම්පාවෙන් මෙව දූතාංග මොනවාද යන්නත් ඒ එක් එක් ඒවා සමාදන් විය යුත්තේ කුමන චරිත දුර්වලතා ඇති නම්ද යන්නත් කරුණාවෙන් වදාන සෙක්වා. ඇත්තට මේක තමයි මූලධර්ම ප්‍රශ්න කියලා කියන්නේ. අපි ඒකට නෙවෙයි එකතු වෙලා ඉන්නේ. අපි එකතු වෙලා ඉන්නේ මේ සතිය වඩන්නයි. එතකොට බලන්න Tamanට සතිය වඩා ගන්න බැරියයි කියලා. එතකොට අඩුපාඩුකම් පේනවා. එතකොට දූතාංගයක් මම කියනවා. එතකොට මේ ඔක්කොටම දූතාංග පිළිබඳ පාඩමක් උගන්ලා දීලා ඔක්කොටම චරිත ලක්ෂණ පිළිබඳ පාඩම උගන්වන්න කිව්වොත් මේක දහම් පාසලක් වෙනවා. අපි මෙතෙන් ආවේ ඒකට නෙවෙයි. ඒ නිසා මේ ප්‍රශ්නේ වර්ණ ගන්න තියෙන්නේ මෙහෙමයි. දූතාංග කියලා જાතියක් අපේ තේරවාදයේ තියෙනවා. ඒක හයි පොටෙන්ෂල් මෙඩිසින් එකක්.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 දුතාංගයක් මාර්ගෙන් හෝ වෙන ක්‍රමයකට ඒක විශ්න ගන්න. කෞණී ස්වාමීන් වහන්සේ කොටස් දෙකක් තියෙනවා පළවෙනි කොටස සමහර අවස්ථාවල ආනාපාන සතිය කරගෙන යන විට කයේ ඉඳගෙන සිටින ඉරියව්ව පේන්න ගන්නවා. ඊට මාව පොළ පෙළඹෙනා මෙතන ඇත්තේ කයක් සහ ආශ්වාස ප්‍රාශ්වාස දැනෙන සිතක් පමණයි කියා මෙනෙහි කරන්න. එසේ කළාට වරණ ඇතුළු චින්තාමය වශයෙන් මෙනෙහි කළාට වරදක් නැද්ද? දෙක සක්මන් භාවනාවේදී වම් පාදයේ දකුණු පාදයේ මෙනෙහි කරමින් තරමක් දුරට යන විට වම දකුණ මෙනෙහි නොකර පාදයේ දැනීමට පමණක් අවධානය යොමු කළාට කමක් නැද්ද? ඔබ වහන්සේට පින් සිදු වේවා. දෙවෙනි ප්‍රශ්නයන් තමන්ට සක්මන කියනවා සතිය තියෙනවා. ඒතකොට තබන තබන පීවරේ දැනීම තියෙනවනම් මෙනෙහි නොකරන ප්‍රශ්න නැහැ. නමුත් පළවෙනි එක නම් මෙනෙහි කරන ක්‍රමේ වැරදි. තමන්ට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 ඉඳගෙන ඉන්න බව දැනෙනවා කියලා මෙනෙහි කරන්න අර ওই කියලා තියෙන වචන නෙවෙයි මෙනෙහි කරන්නේ සම්මුතිය හිඳිනවා හෝ ඉන්නවයි කියලා මෙනෙහි කරන්න හැබැයි ඒක ආනාපානී ඉක්මවලා ගියොත් විතරයිම කරන්න ඕනේ නැත්නම් ආනාපාන මුල් තැන දීලා මෙනෙහි කරන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ සෝතාපන්න ආර්යකු ඉසක වශයෙන් දන්නවා සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි දුකයි අනාත්මයි යන බව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 ඉතින් වගේ මේ භාවනා කරන යනකොට ඒක තැනකදී තේරෙනවා මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා වගේ තියෙන මේ පිපාසය ඒක සංසිඳන ඊට පස්සේ ආ ඉතින් ඒක ඒ සංසිඳීමර කරන ප්‍රයත්නත් ඇරලා දාන්න. තුවාලයක් තියෙනවා තුවාලේ රිදෙනවා ඒකට වෙහෙත් කරනවා. ඉතින් සනිපුණාට පස්සේ බෙහෙත් නතර කරනවා. එච්චරයි. ඉතින් කවුද ඉන්නේ මේ තුවාලේ සනිපුණා කියලා අස්සම් කරලා ලියමක් දෙන්නේ. තුවාලේ දෙනකොට රිදිල්ල දන්නවනම් දැන් රිදිල්ල නතර කරනකොට තුවාලේ සනිපයි. විපාසයේ තියෙනකොට 10 දන්නවනම් 10 සංසිද්ධි වලදී කොතනදීද හරියට පිපාසයේ සංසිද්ධුනේ කොතෙන්ද හරියට තුවාලේ සනීපුනේ කියලා හොයන්න යන කවුරුවකටත් එහෙම ප්‍රශ්නයක් මතුවෙනවා තුවාලේ සනීපුණා සනීපුණා එච්චරයි කොයි වෙලාවෙද කොයි මිනිත්තුවේද කොහොමද සිද්ධ වුනේ කියලා ඔය නොකරන වෙදකමට තමයි ඔය කොඳුරු තෙල් කල 7යි 7යි යෝන කරන්නේ භාවනා කරන මනසට මේක අවශ්‍ය වෙන්නේ නැහැ තමන්න තියෙන අසහනේ අඩු වෙනවනම් තමන්න තියෙන දැවිලි තැලි අඩු වෙනවනම් අඩු වෙන ප්‍රමාණයට යන්න ඉස්සරහට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 ආනාපාන සතිය යෙදෙන විට මාහට නාසිකාග්‍රේ වායු ධාරාව සැපෙන ආකාරය නොදැනේ. එබැවින් පිම්බීම හැකිලිම දෙස හොඳින් බලා සිටිමි. ටික වේලාවකින් හුස්ම ඉතා සියුම්වනු දැනේ. මම සතියෙන් බලා සිටිමි. අඳුරු අවකාශය තුල මා පමණක්ද සිටින්නේ යයි සිතේ. මම මෙසේ වද සතියෙන් සිටිමි. සමන් මම එසේ වද සතියෙන් සිටිමි. භාවනාවේ ඉදිරි ගමන් මඟ සඳහා මා කළ යුතු වන්නේ කුමක්දයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පැහැදිලි කර දෙනු මැනවි. මේකේ සාමාන්‍ය ඡායාවක් පේනවා කියන්න හදන එකේ ආනාපාන අවස්ථා තුනක් තියෙනවා කියලා සරලව හිතාගන්න. ගොරෝසු අවස්ථාව, සියුම් අවස්ථාව සහ අතිසූක්ෂම අවස්ථාව. මේක මේ කතා කරන්න හදන්නේ මේ අතිසූක්ෂම අවස්ථාවට ලං කරන කතා ශරීරයක්. ඒකට ගියාට පස්සේ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 අර ඉස්සර ප්‍රශ්නට වගේ කියන්න බුල නැත්තම් මේ 40 50කට උපදේශයක් දීලා කටයුතු කරනකොට ඒක අතුරු පාරවල් වලට දාන්න යන්න එපා. මේ පාරෙත් යන්නේ අමාරුවෙන්. අපි අන්තම් සැලසුම් කරගෙන මේ දන්නේ කොට වෙන්න හදන්නේ. එහාටයි මෙහාට කප කප ඒ අරක නැත්තේ අයි මේක නැත්තේ කියලා ආහිදියොත් ඒ කෙනාට අඩු ගානේ මේ භාවනා සද්ධාවවත් නැහැ. සද්ධා තිබුණාට මදි. ඊට ඉස්සරහට ගිහලා කුසල ඡන්දේ පහල කරගෙන අදිමොක්කේ පහල කරගෙන යන්න ඕනේ.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 ලිඛිත ප්‍රශ්න වල අවසාන ප්‍රශ්නය. අතිපූජනීය ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කොටස් දෙකයි පළවෙනි කොටස සක්මන් භාවනාව සිදු කරන්නේ කෙසේද? එක් එක්කෙනා වේද ඉරියව් ආත් වරණයට අත්පත්මින් ගමන් කිරීම පිටිපසට බැඳගෙන ඉදිරිපසට බැඳගෙන ගමන් කිරීම වේගින් නොහෙමින් ගමන් කිරීම ආදිය පවත්වන බව දිටිමි. නිවැරදි ක්‍රමය නොදන්නා බැවින් අප කෙරේ අනුකම්පාවෙන් මේ පාදා දෙන්න. දෙවෙනි කොටස භාවනාවට පෙර පූර්ව කෘත්‍ය සිදු කළ යුතුමද කළ යුතුම නම් එය සිදු කරන ආකාරයද ආධුනික වූ අපට කෙරෙහි අනුකම්පාවෙන් කියා දෙන ලෙස යටහත් ඉල්ලා සිටිමි. පළවෙනි කොටසට කියලා තියෙන දෙයියන්ගේ නාමයෙන් අනුන්ගේ වට බලන්න යන්න එපා. මේ කියලා තිනවා තමන්ගේ වැඩක් බලන්න පින් බලන්න සක්මන් කරන්න කියලා. ඉතින් අත් දෙක පිටිපසට බැඳගෙන ඉඳලා ඉස්සරහට බැඳගෙන ස්ත්‍රී ලිංගයක්ද තියෙන්නේ පුරුෂ ලිංගයක්ද තියෙන එක බලන්න ගියාම මොකද වෙන්නේ? උත්තර දෙන දේ මටත් අප්සෙට් යනවා.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 ආයෙත් අහන්න පුළුවන් උඹ ඉඳගෙන ඉන්නකොට උඹ ඉඳගෙන ඉන්න බව දන්න දැන් ඉඳගෙන නෙවෙයි කියලා දන්නේ කොහොමද? ආයෙත් කකුල තියෙනකොට තියෙනවා මේක ක්‍රියාත්මක වෙනවා දන්නවනේ සේරම සක්මන් කරන බවට ලකුණු. අපේ වගකීම වෙන්න ඕනේ මම ඉඳගෙන බව දන්නවද? නිදාගෙන බව දන්නවද? හිටගෙන බව දන්නවනම් එච්චරයි සක්මන. ඕට ඕන උපක්‍රමයක් ගන්න. අල්ලපු ඉන්න මනුස්සයත් පියාඹගුවත් මට මොකක් ප්‍රශ්න නැහැ.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 ওই ටික වෙනුවට අපි දහසකුත් එක ප්‍රශ්න අහනවා. කවදාකවත් ඒ උත්තර බලාපොරොත්තු වෙන ප්‍රශ්න නෙවෙයි යෝවා. මේ හිතේ ප්‍රපංච කළ යුතු නැති තැන්වල ප්‍රපංච කරනවා. වාග් බහුල්‍ය නොකළ යුතු තැන්වල වාග් බහුල්‍ය කරනවා. ඒක ලියලා හිතනවා ඒක ධම්මවිචේ සම්බොජ්ජංගේ කියලා. ඒක විමර්ශක නුවණ කියලා හිතනවා. මේකයි අමනකම කියන්නේ. මේකට කියන්නේ මිච්ඡාපටිපත්‍ය අවිජ්ජා වැරදි දේ හරි වැසට අරගෙන හරි දේ වැරදි වශයෙන් අරන ඉතින් දොඩමළු වෙනවා. මේ එක්කෙනෙකුගේ දෝෂයක් නෙමෙයි මායя අපිට කරන හැටි. ඒක නිසා අපි යන්නේ මේ දවස් 10ක වැඩපිළිවෙලක් නිසා මම ඉල්ලා හිටනවා අනි 17 වෙනිදා නැවතත් මේ වගේ සැකතින ඔක්කොම ආයශරයක් අන්න මූලික උපදේශ පන්තිට අමුකම් දෙන්නේ. එතකොට තමයි තේරෙන්නේ ටිකක් කරලානේ තියෙන්නේ. එතකොට ආය මූලික උපදේශ පන්තිට ඇහෙනකොට හොඳට තේරෙනවා මේක මේ බරපතල දෙයක් මේකේ නෑ. හිත කයට ගැනීමට කරන ප්‍රයත්නයක්. දෙවෙනි කොටස මොකක්ද වෙන්නේ?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 ඊට පස්සේ ඒක දන්නේ කොහොමද කියලා විතරයි බලන්න මම කියන්නේ වම තියෙනකොට දන්නේ මට ඒක දකුණ තියෙන දන්නේ මොකද්ද දැනෙන්නේ ඒ ටික දන්නවනේ ඉතින් ඔච්චර තමයි යෝගේ පුතා මේ මේ දෙන උපදේශපන්ති මම ඒ පැයේදී පුළුවන් තරම් සරල විදියට කරන විදියටයි මතක් කරලා තියෙන්නේ ඒ නිසා පූර්ව කෘතිය හෝ මේ අල්ලපු ගෙදර එක්කන අද්දක බැඳගෙන සක්මන් කරන්නේ අල්ලපු ගෙදර එක්කන පස්ස පැටල සක්මන් කරන්නේ කියලා ප්‍රශ්නේ නැහැ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 ඊට ආසන්න කාලයක් අරගෙන තියෙනවා අපිට තව වෙන් කළ කාලේ විනාඩි 10ක් විතර තියෙනවා. ඉතින් කාට හරි මම මේ කල්තබූ ප්‍රශ්න මත හෝ දීපු උත්තර මත හෝ එහෙම නැත්නම් මතු ඒ මතු මතේ ඇති යුතු ප්‍රශ්නයක් ප්‍රකාශයක් තියෙනවනම් ධර්ම සාකච්ඡාවේ ඉතුරු වෙලාවේ සඳහා පාවිච්චි කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා නැත්නම් අපිට ඒ විනාඩි 10ත් සහිතව සක්මන් භාවනාවට යොදන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්ස මම භාවනාව හැටියට කරන්නේ මම දැන් මෙතන කියලා හිතාගෙන <clears throat> තමන්ගේ ශරීරය තුරට අවධානය යොමු කරනවා. ඒ අවස්ථාවේ හුස්ම එකපාරක් දෙකක් වැටිලා නොදැන යනවා. සිතිවිලි අරමුණුත් නොදැන යනවා. මට දැනෙන්නේ නිකන් නිින්ද ගියා වගේ කියලා ඒත් නිින්ද ගියා නිින්ද ගිහිල්ලත් නැහැ.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 නැත්තෙමත් නෑ නිකන් පාලන තත්වයක් වගේ නිකන් හිතා ගන්න බැරි අන්දමන්ද වෙච්ච ස්වභාවයක් දැනෙනවා මේක පැහැදිලි කරලා දෙන්න කියලා තමයි වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ වහන්සේට තෙරුවන් සරණයි මූලික තොරතුරු වලදී මේක ඉඳගෙන ඉන්න කතාවක් කියෙවෙන්නේ නැහැ. පස්සේ සක්මන ගැන සක්මන සාකච්ඡා කරනකොට හිතනවා මේ ඉස්සෙල්ලා තොරතුරු කියන්න ඇත්තේ පරියංග භාවන ගැන වෙන්න ඇති කියලා. ඒක නිවැරදි කරන්න වැරදිනා. මේම කරගෙන යනකොට තමන්න තේරෙනවනම් මේ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 මේක ගොඩාක් පරිහරණය කරපු අපේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කළේ මේ වගේ ඉරියව්වට හිත ගියා නම් ඉඳගෙන ඉන්න ඉරියව්වේ ධක්මනේ හෝ මේ පරියන්කේ හෝ සක්මනේ ඒ වෙලාවට ලෑස්තිලා යන්න දැන් නම් හිත ඇතුළට ඇවිල්ලා තියෙන්නේ දැන් අරිට වැඩි වීරියක් ඇති කරන්න ඕනේ මෙතන ඇති වෙන මේ කම්මැලි ගතිය මේ කෝඩු ගතිය අයින් කරලා අවදි වෙන්න. ඒ නිසා මේකට සූදානම් වෙලා යනවා කියලා කියන්නේ.